නිවන් මඟ ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාව සිදු කිරීම සඳහා මේ වැඩම කළ පූජ්‍යපාද උඩුදුබ්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ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 භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමේ චත්තාලීසාවාකාරේහි අනුලෝමිකං කන්තිං ප්‍රතිලබති ඉමේහි සත්තා වීසාව ආකාරේහි සම්මත්ත නියාමං ඔක්කමති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ ජීවිතය පිළිබඳ අවබෝධය ඇති කරගන්න ඕනේ ඒ අවබෝධය අපි කරගත්තේ නැත්නම් මේ ජීවිතය වැරදි මාර්ගයක ගිහිල්ලා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ නිසිඵල ප්‍රයෝජන ලබා ගන්න බැරුව නැති දෙයක් තියෙනවා කියලා හිතාගෙන දුක් දේ සැපයි කියලා දැනিলা අනාත්ම දේ ආත්මයි කියලා තේරිලා මුලාවකටපත් වෙලා අවසානයේදී මේ ජීවිතයත් විනාශ මුඛයට ගිහිල්ලා සතර ජීවිතයේ සුවපත් භාවයක් නැති වෙලා නිවන් දකින්න තියෙන අවස්ථාවක් දිහිලා විශාල විසනයකටපත් වෙනවා. ඉතින් මේ හැම දෙයකින් හැම දෙයකටමපත් වෙන්නේ නැතුව අපි මේ ජීවිතය ඊටාම සුවදායක තත්යකටපත් කර ගැනීම සඳහා බුදුජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු කරන්න ඕනේ. බුදුජාණන් වහන්සේ දේශනා කරා පංචපාදානස්කන්ධයේ ඇත්ත తත්වය තේරුම් ගන්නය කියලා. ඉතින් මේ ඇත්ත తත්වය තේරුම් ගන්න අපේ මනසට ඒක වටහා දුන්නොත් මේ මනස පංච පාදානස්කන්ධයේ ඇලෙන්නේ නැහැ. පංච පාදානස්කන්ධයේ ඇරිලා තියෙන්නේ ඇරිලා තියෙන හින්දා වැරදි දෙයක ඇරිලා වැරදි දේවල් එක්ක ගැටිලා වැරදි අදහස් අපිට පහළ වෙනවා. පංච පාදානස්කන්ධයේ සුවයි සුබයි සුන්දරයි මధుරයි කියලා හිතෙනවා. ඒක ප්‍රාර්ථනා කරනවා. දරුවන්ව ප්‍රාර්ථනා කරනවා නම්, කෙවල් දේවල් ඉඩම් කඩම් යාන වාහන ආදී ප්‍රාර්ථනා කරනවා නම් ඒවා තුලම ඉන්ඩෝනෑ කියලා හිතනවනම් ඒවාම ඔක්කොම සැපයි කියලා හිතනවනම් ලෞකික සැපය මයි සැප කියලා හිතලා ඒ මත්තේම නම් හිත වැටෙන්නේ ඒ කියන්නේ වැරදීමක් වැරදීමක් බව දැනගන්න ඕනේ මට අපිට තේරුම් ගන්න ඕනේ මම හැමදාම මතක් කරනවා ලෝකේ ඉන්න බලවත්ම රාජ්‍යයක රාජනායකයෙක් වෙන්න උනොත් මට රාජනායිකාවක් වෙන්න උනොත් මට හදිස්සිය පහළ වෙනවා කියන්නේ එහෙම දෙයක් ඇමරිකාවේ ජනාධිපතිකම හම්බුණා කියන්නේ දුක් වලින් නිදහස්ද? ඇමරිකාවේ ජනාධිපතිතුමාට දුක් නැද්ද? එයා ඔක්කොගෙම නිදහස්ද? නෑ පුරෝලා දුක් තියෙනවා නේද? ඕනෑතරම් තියෙනවා. එහෙනම් ඒ ක්‍රමයට ලෞකික සත් සම්පත් ධනෙ බලය හොයාගෙන ගිහිල්ලා කවදාකවත් දුක් නැති කරන්න බෑ. ධනෙ බලය අපිට තියෙන්න ඕනේ නෑ කියලා කියනෝ නෙවෙයි. ධනෙ බලය තියෙන්න ඕන කොච්චරකටද? ජීවිතයේ සුරක්ෂිතව ජීවත් වීම සඳහා පමණක් තිබ්බහම හොඳටම ඇති. ඉතින් එතනින් එහාට ඒක ඇති ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන්ද ඊට එහා ගිය ක්‍රමවේදයක් තියෙන බව තේරුම් අරගන්න ඕනේ. ඉතින් පංච පාදානස්කන්ධයේ හිත අලවා වාසය කරන්නේ නැති වෙන විදිහට හිත ගැලවීම සඳහා දේශනා කරපු 40 ආකාරයක පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් තේරුම් ගැනීම සඳහා 40 ආකාරයක මෙනෙහි කිරීම ටිකක් තමයි චත්තාලීසකාව භාවනාව කියලා කියන්නේ. චත්තාලීස ආකාර භාවනාව කියලා කියන්නේ 40 ආකාරයක මෙනෙහි කිරීම කියන එකයි. එතකොට ඒ අනුව අපිට පංච පාදානස්කන්ධයේ හිත ගලවා ගන්න පුළුවන් කියලා තේරුම් ගන්න ඕනේ අපි ඊයේ දවසේ ඊයේ දවසේ දුක්ඛානුපස්සනාව පිළිබඳ සාකච්ඡා කරා. අද අපි ඊට එහාට පොඩ්ඩක් කතා කරමු පංචපාදානස්කන්ධය පිළිබඳව මොනවද තියෙන්නේ කියලා. මේක තියෙන්නේ කොහොමද? අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ. පංචපාදානස්කන්ධය රෝගයක් ආකාරයට මෙනෙහි කරන කෙනා කෙනාට අනුලෝමිකං කන්තිං ප්‍රතිලබති. මේ අනුලෝමික ශාන්තිය උපදිනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ඒ පංච පාදානස්කන්ධයෙන් අතමුදීම නිරෝගී වීමයි නිවන රෝගයක් ලෙස නොවේ නිවනේ රෝගයෙන් මිදීමයි කියලා යම් කිසි මෙනෙහි කරන කෙනෙක් නාට සම්මත්තනියම නම් වූ මාර්ග ඥානය උපදින බව දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් ඒක හින්දා අපි මේවා මේ தත්ත්වයටපත් වෙන්නේ මේක මේ ආකාරයට පංච පාදානස්කන්ධයේ මේ ලක්ෂණ අපිට තියෙන්න ඕනේ. ආය ආය ආය උපදින්නේ මොනවා හින්දාද? තණ්හාව හින්දායි. නේද? නැවත නැවත දෙලින්න ගන්නවා හින්දා. මම මෙයාගෙන් අහනවා. දැන් අපිට තියෙන රෝගයක් කියලා හිතන්නේ පංච පාදානස්කන්ධය. කාට හරි කෙනෙකුට කවුරු හරි කෙනෙක් ඉන්නවද මෙතන හරි කොහේ හරි මේ ලෝකේ ඉන්නවා කියලා හිතන්න පුළුවන්ද? අනේ මට කුෂ්ඨ හැදේවා අනේ මට gadu හැදේවා අනේ මට අතස්මාරය හැදේවා අනේ මට අහවල් අහවල් ලෙඩ හැදේවා අනේ මේ ලෙඩ දැන් හැදෙන්නේ නේ දැන් හැදෙන්නේ නේ හෙටවත් හැදිලා තියෙද කියලා මගේ දරුවන්ට හැදේවා මගේ ඥාතීන්ට හැදේවා කියලා එහෙම ප්‍රාර්ථනාවක් තියලා ඉන්නවද දන්නේ නෑ කවදාකවත් එහෙම වෙන්න බෑ එහෙම වෙන්නේ නෑ අපි එහෙම ප්‍රාර්ථනා කරන්නේ නෑ ඇයි ඒ ඒ රෝගය නේද ඒ රෝගය භයානකයි කියලා දන්න හින්දා අපිට වැටහුනොත් අපේ මනසට වැටහුනොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ රෝගය වෙනිය කියලා හරිද රෝගය වගේ ඒවා ලෙඩ වගේ ලෙඩ දා ගන්න ඕනේ නැහැ නේ එහෙමනම් නේද ආන් මේ විදිහට වැටහෙන තුරු රෝගයන්ගේ තියෙන ලක්ෂණයන් අනුව පංචපාදානස්කන්ධයේ ලක්ෂණයන් සංසන්දනය කරමින් මෙනෙහි කරන්න ඕනේ. රෝගයන්ගේ තියෙන ලක්ෂණ මොනවද? රෝගයන් වලට හැම වෙලෙම ඒ රෝගයන් හේතු නිසා සකස් වෙන දේවල්. නේද අපි දන්නවා. ඩෙන්ගු වැදුනා නම් කියනවා මදුවා කාලා කියලා. නේද? එක එක එක එක හේතු හේතු වල තමයි රෝගයන් හැදෙන්නේ. හේතු අඩු වෙනකොට රෝගය අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි රෝගයන් හේතු වෙනවා. එක රෝගයක් හැදුනහම අපි දන්නව හොඳටම. එක රෝගයක් හැදුනහම ඇඟ හොඳටම දුර්වල වෙනකොට ඊට වැඩි එහා ඒක හොඳ කරගන්න බැරි වුණොත් ඒ ලෙඩෙත් එක්ක තව ලෙඩ එනවා. හෘදයාබාධය හැදෙන අයට හෘදයාබාධයට ශල්‍ය කර්ම කරලා ඒක අයින් කරන් දෙනකොට නිවෝනියාවට එනවා. නේද? එතකොට ඉතින් මරණ. ඒ වගේ එක එක ලෙඩක් මැදිවට දෙක තුනක් වෙනවා සමහර ලෙඩ තවත් ලෙඩ වලට හේතු වෙනවා. ආන් එහෙම ලක්ෂණ තියෙනවා නම් හැම වෙලේම රෝගවල වැඩේ මොකද්ද? මේ රෝග සතයි නේද හරියට? නෑ රෝග හැම වෙලේම දුක් වේදනා ඇති කරනවා. නේද? රෝග හැම වෙලේම අපි දින කියලා වගේ වුණ ගත්තහම දින කියලා වගේ. ආත්‍යක්කුම්, කකුල්කක්කුම්, කොණ්ඩිකක්කුම්, ඉසේකක්කුම් ඔක්කොම ගිනි අරන් වගේද නැද්ද? රෝග අපිව ගිනි අරන් වගේ. හරිද? එහෙනම් රෝග හේතු හින්දා සකස් වෙන ඒවා වගේ රෝග තවත් රෝග වලට හේතු වෙනවා. රෝග හැදුනහම ගිනි අරගෙන වාගේ ඉන්න වෙනවා. මේක රුදනවා හරියට. හා. දැන් බලන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ පංච පාදානස්කන්ධය මොන මේ වගේද නැද්ද කියලා. නේද? මේ කය කොහොමද දන්නේ? නේද? ශරීරයේ රෝග ආකාරයක්ද නැද්ද? ශරීරයේ රෝග ආකාරයක්. හැම වෙලෙම මේක රෝග වලින් අත මුදවා ගන්න පුදුම අමාරුවකින් තමයි ඉන්න ඕනේ නේද? ඉතින් හැම වෙලෙම මේක දනවා වගේ, ගිනි ගන්නවා වගේ හරියට දේවල් මේ ශරීරය ශරීරයේ ස්වභාවය තමයි ශරීරයේ ගතිය තමයි ඒක තනිකරම ප්‍රාර්ථනා කරන්න හොඳ එකක් නෙවෙයි මේ ශරීරය කියන්නේ. මේක ප්‍රත්‍යයෙන් යතන එකක්. බලන්න මේකට කන්න දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ, නාවන්න ඕනේ, බුද්ධි කරවන්න ඕනේ, ඒ සාතු සත්‍යයන් කරන්න ඕනේ, හරියට වෙලාවට ඔක්කොම කරන්න ඕනේ. නේද? නෑවුවේ නැත්තම් ඉවරයි. මේක බුද්ධි කෙරුවේ නැත්තම් ඒත් ඉවරයි නේද? දවසකට එක සැරයක් පහක් විතර හරහා දාලා තියලා අබහ ගන්න ඕනේ. නේද? නැත්තම් බෑග දිගට වැඩ කරගන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ මේ ශරීරය ඊළඟ වෙලාවට හරියටම කන්න ටික දෙන්න ඕනේ. කොහරි යනකොට පාර්සලයක නේද පාර්සලයක් දාගෙන මේ ශරීරේම ඉල්ලගෙන යන්න ඕන. හරියට අලියා කිතුල් කොටේ උස්සා යනවා වගේ. නේද? අලියා කිතුල් කොටේ උස්සා යනවා වගේ අපිත් කැම පාර්සල වරයි යන්න ඕනේ. ඒක නැත්තම් දැන් කලන්ත දාලා යටනවා. එතකොට මේ ශරීරයේ පැහැදිලිවම නේද රිදුම් දෙන ධන ප්‍රත්‍යයෙන් හටගන්න නේද ලෙඩක් වගේ. මේක තනිකරම ලෙඩ ගුහාවක්. මේක චක්කු රෝග, සෝත රෝග, ධාන රෝග, ජීව රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග, කුච්චි රෝග මේ ආදී වශයෙන් අනන්ත ප්‍රමාණ වශයෙන් කියන්න පුළුවන් තත්ත්වයක තියෙන එක ඒක ආකාරයේ රෝගවලට පීඩාවට ලක් වෙන දෙයක් තමයි එහෙනම් ශරීරයක් ප්‍රාර්ථනා කිරීම හොඳ දන්නේ ශරීරයක් ප්‍රාර්ථනා කිරීම හොඳද? නෑ ආන් එක හිතට දැනෙන්න ඕනේ මේක කොච්චර හිතට දැනෙන්න ඕනද කියලා නම් මේ ආකාරයට භාවනා වඩන කෙනෙකුට චත්තාලිස ආකාරයට භාවනා වඩන කෙනෙකුට මුණු පුරේ පහළ වෙනකොට මොන විදිහට දැනෙන්න ඕනේ දුවගෙන ගිහලා ඒ හොඳයි නේද හොඳක් වුණා යහපතක් වුණා නේද හොඳම දෙයක් දැකීමත් සතුටක් එන්නක බලන්න එන්නක පෙන්නන්න කියලා එහෙම දුවන්නේ එහෙම දැනෙන්න ඕනේ නෑ කොහොමද දැනෙන්න ඕනේ ලේඩ ගොඩක් පහල වුණා නේද ඒ කියන්නේ මෙයා මොනතරම් දුකක් විඳින්න දැන් මේ පහල වුණේ තවත් දුක්ඛ ස්කන්ධයක පහල වීමක් වුණා කියලා අපේ චින්තනය වෙනස් වෙලා තියෙන්න ඕනේ ශරීරය පිළිබඳව ලෙඩක් නොවේ කියන අදහසක් එන්නම බෑ. හරිද? මොකද ලෙඩක් ලෙඩක් ශරීරය කියන්නේ රූපය කියන්නේ රෝගයක් කියන අදහසට ප්‍රතිවිරුද්ධව. නෑ ඒක නිරෝගී දෙයක් කියන අදහසක් එන්න එන්න බෑ. අන්න එහෙම ඒ වගේ අදහසක් නම් අපිට එන්නේ පින්නත් අපේ හිතේකට බැඳෙනවා. එතකොට ශරීර ප්‍රාර්ථනාව නැති වෙන්න ඕනේ. හරිද? ඒක නැති වෙන්න නම් ඒ ගැන අපි හොඳින් මෙහෙ කරන්න ඕනේ. ඊළඟට වේදනාව අපේ ශරීරය ආශ්‍රය කරගෙන නොයෙකුත් සැප වේදනා, දුක් වේදනා, දුක්ඛසුඛ වේදනා තියෙනවා. නේද? ඒවා ඇති වෙන්නේ හේතු ඇතිවද හේතු නැතිවද? ඒවා තියෙන අපිට යම් දෙයක් ගැන ආසාවක් ඇති වෙනවා නම් ඒකත් හේතුවක් ඇතිව. කෙනෙකුට ආසාව හිතන දෙයක් නෙවෙයි තවත් කෙනෙකුට. නේද? මට මොනවා හරි මට සැප වේදනාව උපදින ඒවා මට නවත්ත ගන්න බෑ. පවත්ත ගන්න බෑ. දුක් වේදනාව උපදින ඒවා මේ ශරීරය ආශ්‍රය කරගෙන මේක දුක් වේදනාව උපදිනකොට ඒවා අයින් කරන්න මට පුළුවන්කමක් නැත්තේ නෑ. මේ මොහොතේ ඇති වෙන යම් වේදනාවක් තියෙනවද ඒ වේදනාව ඊළඟ මොහොතේ ඇති වෙන වේදනාවට හේතු වෙනවා. මම මම යම් කිසි සැප වේදනාවක් විඳිනවා නම් පින්නත් මේ වෙලාවේ යමකින් මම මේ අතගේ මෙහෙම අහනවා දැන් අද අපිට දුක් විඳින්න හේතු වෙන මොනවා හරි එකතු වෙලා තියෙනවා නම් ජීවිතේ. ආන්ගේ එකතු වෙලා තියෙන දේවල් දුක් විඳින්න යමක් හේතු වෙලා එකතු වෙලා තියෙනවා නම් අපිට දුකක් ඇති වෙනවා නම් මේ කාලේ මොනවා හරි දෙයක් හින්දා. අතීතයේදී සැපයි සුවයි සුන්දරයි මටම ලැබිච්ච දේ මගේ වාසනාවට හම්බෙච්ච දේ කියලා සැපවින්ද ඒවා හින්දාද නැද්ද දැන් දුකින් වෙලා තියෙන්නේ සතුට වෙච්ච දේවල්. සතුට වෙච්ච දේවල් හින්දා තමයි දැන් දුක් විඳලා තියෙන්නේ. ඇයි සතුට වෙච්ච දේවල් වලට අපි බැඳුනා? නේද? එහෙනම් අන්න අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒ විඳ වේදනාව තවත් දුක් වේදනාවලට හේතු වෙනවා. හරිද? ඒ කියලා යමක් ආසාවක් ඇති වුණාට පස්සේ ඒක නොවිදෙන්න ගියාමත් හිතෙනවා. මට යම් කෙනෙක්ව දකින්න ඕනේ කියලා හිතච්ච වෙලාවෙ නම් දුක් වේදනාවක් ඇති වෙනවා. දකින්නකොට සැප වේදනාවක් තියෙනවා ඊට පස්සේ වෙන් වෙනකොට සැප වේදනාව වැඩි වෙලා. හරිද? ඒ කියන්නේ අතීතයේ යම් සැප වේදනාවක් ලැබුවද ඒ සැප වේදනාව ඊළඟ සැප වේදනාවට හේතුවක් වෙනවා. නේද? ඊළඟ දුක් වේදනාවට හේතුවක් වෙනවා. එතකොට එහෙනම් අර ලෙඩ ලෙඩ වැඩි වෙනවා වගේ තමයි. ලෙඩෙන් දෙන් දෙන් දෙන් වැඩි වෙනවා දැඳීම් කියන ඒවා බැඳීම් කියන ඒවාට ඉඩ දීලා කටයුතු කරන්න කරන්න කරන්න කරන්න කරන්න කරන්න ඒ බැඳීමට අදාළ දේවල් නැති වෙනකොට ඇති වෙන දුක් වේදනා වැඩි වෙනවා. සැප වේදනා විඳින්න විඳින්න විඳින්න විඳින්න විඳින්න විඳින්න වාරයක් වාරයක් වාරයක් ගානේ ඒ සැප වේදනා විඳ දේ හින්දා විඳින්න වෙන දුක් වේදනාව වැඩි වෙනවා. හරියට මොකක් වගේද එතකොට? ලඩක් වගේ. රෝගයක් හැදෙනවා වගේ. නේද? අපි කියනවත් එක්ක දැන් සමහර අයට සමහර දේවල් වලට බැඳීම් ඇති වෙලා නේද? පැත්ත ගහලා ඉන්නවා. එතකොට කට්ටිය කියන්නේ නේද? ලේඩක් හැදිලා කියලා කියන්නේ ඒකට කියන්නේ අර ඉංග්‍රීසි වචනේ තමයි කියන්නේ නේද? සික් එක හැදිලා ඉන්නවා කියලා කියනවා. නේද? ඒ වගේ කියනවා. ඉතින් එහෙම ඒවා කියනවා. ඉතින් ඒක ලෙඩේ කියලා අපි දන්නවා. ඒක ලෙඩේ. නේද? ලෙඩේ හැදිලා ඉන්නේ. දැන් එයා ලෙඩ වෙලා ඉන්නේ. හ්ම්. එහෙනම් වේදනාව පැහැදිලිවම ලෙඩක් වගේමයි හරියට රිදුම් දෙනවා. නේද? දැවෙන පිච්චෙන ස්වභාවය බලන්න පින්නත් මේ පංච උපාදානස්කන්ධයට අදාළ දේවල් හින්දා දැන් රෝග හින්දා මොකද වෙන්නේ අපිට හරියට වේදනාවක් තියෙනවා නේද? Taman ආදරය කරන අය නැත්තම් බැඳීම් තියෙන දේවල් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් Tamanගේ ඇහැට පේන මානෙන් කනට ඇහෙන මානෙන් අයින් වෙනවා හැම වෙලේම. ඒවා වෙනස් වෙන ස්වභාවය තියෙන හින්දා නේද අපි කැමති රූපය අපිට හැම වෙලේම ඇහැට පෙනි පෙනි තියාගන්න බෑ ඇහැට පේන්නේ නැති ගන්නට යන රූපයක් අයින් වෙනවා අයින් වෙන්න වෙනවා ඊට පස්සේ මතක් වෙන වාරයක් ගානේ දැනෙන වාරයක් ගානේ හැම වෙලේම ඒ වේදනාව උපදින්නේ ගී ගොඩක් උපදිනවා වගේ මතක් වෙනකොට පිච්චෙනවා පිච්චෙන වේදනාව දැනෙන වේදනාව ඒක සිසිලසක් නෙවෙයි තියෙන්නේ නේද? අතුලාන්තයෙන් රිදෙනවා දැන් දකින්න ඕනේ, දැන් දකින්න ඕනේ, දැන් දකින්න ඕනේ, දැන් දකින්න ඕනේ කියලා අර ගින්න නිවා ගන්නට වගේ ඔක්කොමල දුවනවා හැරෙන්නට. නේද? ඒ කියන්නේ ලෙඩක් හැදිලා කකියනවා වගේ. හ්ම් මේ බලන්නකෝ ලෙඩක් හැදින කෙනෙක් කෑ ගහනවා මට ඉවසන්න බෑ අනේ හරියට රිදෙනවා අමාරුයි හොඳ කරන්න කවුරුත් නැද්දෝ කියලා. හ්ම් නළුමිණිය ළඟට වෙලා කොහොමද ගෑ ගහන්නේ? ඉවසන්න බෑ අමාරුයි කියලා. ඒ කොහෙද දන්නේ අමාරු? ඇයි ගෑ ගහන්නේ? අර ලෙඩේ හැදුනහම නම් ශරීරයට ශරීරයේ රිදෙන හින්දා. දැන් කොහෙද රිදෙන හින්දාද? ඇත්තටම අර වගේම රිදිල්ලක් තියෙනවා. කොහෙද? සිත රිදෙනවා. නේද? දුක් වේදනා තියෙනවා. එහෙනම් පංච උපාදානස්කන්ධය නේද? දුක් සහිතව උපදින්නේ. තැවිලි දැවිලි සහිත ආශ්‍රව ඇති කරන වේදනා නේද ඒවා රෝග වගේ කියන්නේ එකයි රිදෙනවා පංච පාදානස්කන්ධය අල්ලාගත්ත ඇත්තන්ට හරියට රිදෙනවා හ්ම් ජීවිතේ වැඩියෙන් අඳලා තියෙන්නේ කය රිදිලාද හිත රිදිලාද හිත රිදලා වැඩියෙන් අඳලා තියෙන්නේ එහෙනම් හිත රිදලා වැඩියෙන් අඳලා තියෙනවා කියන්නේ ආම් පංච පාද අල්ලලා තියෙන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධය. කටු අකුලකින් අල්ලගත්තා වාගේ. හරිද? ඉතින් රෝගයක් හදාගත්තා වාගේ. ලෙඩේ හදාගත්තා. ලෙඩේ හදාගත්තේ කොහොමද? ලෙඩේ හින්දායි මේ රිදෙන්නේ. බලන් පින්නත් මේ කෙනෙකුට ආදරයක් තියෙන කාලෙක එයා හින්දා රිදෙනවා. කෙනෙක් එක්ක බැඳීමක් තියෙන කාලෙක එයා හින්දා රිදෙනවා. ඒ බැඳීම අයින් වුණාට පස්සේ එයා හින්දා රිදෙන්නේ නේද? එහෙනම් ලෙඩේ තියෙන කාලෙට රිදෙනවා. එහෙනම් ඉක්මනට ලෙඩ හද කරගන්න ඕනේ. ඒක දැනෙච්ච අය පින්නත් නේ ලෙඩ තියාගෙන ඉන්නේ නැහැ එහෙනම් ලෙඩක් විදිහට දැනෙන්න ඕන අපිට මේක ලෙඩක් විදිහට දැනෙන්න ලෙඩක් විදිහට මෙනෙහි කරන්න ඕනේ රූප වේදනා සංඥාත් එහෙමයි නේද ලෙඩක් ඇති වෙලා තියෙන වෙලාවට අයින් වෙන අයින් මේක මගේ ශරීරය දැන් මේ ලෙඩේ අයින් කරගන්න මට හිතම අහු කොටක් තියෙනවා ලෙඩේ අයින් වෙන්න ඕනේ ඒකට අයින් වෙනවද නැහැ රෝගේ එහෙම අයින් වෙන්නේ ඒකේ ප්‍රත්‍ය නිසා සකස් වෙන දේ ප්‍රත්‍ය හේතුවෙන් සකස් වෙන දේ මට කැමති විදිහට අයින් කරන්න බෑ. මට ඒක මගේ ගෙදර යන්න වෙනවා. අද රෑ හොඳටම රණ්ඩුවක් ගියා. දැන් මගේ මූණ එල්ලිලා තියෙනවා. අය කිසිම විදියකින් අර මූණ සකස් කරන ඒවට මේ මූණ හදන්න බෑ. නේද? ඊයෙන්ද හොඳට රණ්ඩුවලා හොඳ වචන ටිකක් කියාගෙන මූණ එල්ලුණා නම් ආවර මේකක් දාලා මේක හදන්න බෑ. කොච්චර කරාද? හිතම හදන්න ඕනේ. නේද? මොකද ඒ ඇයි හදන්න බැරි? ඒ ඊයේ කියාගත්තේ කොහොම මතක් වෙනවා. මතක් වෙන නවත්තන්න බෑ. මතක් වෙනවා නවත්තන්න බෑ. මතක් වෙනවා කියන්නේ ඒවා ඒවා නැවත නැවත නැවත නැවත මම ඉතින් අර වචන කිව්වේ මේකට මේ වචන කිව්වේ මේකට මේක කිව්වේ මේකට කියලා හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම සිද්ධ වෙනකොට රත් වෙන බැවෙන බැවෙන පොලිමක් තමයි හැදෙන්නේ. සංඥා සංතතිය රත් වීම බැරි සහිතවයි. ඒත් එක්ක ඒ පෙක්කමෙන් කරන සංස්කාරය මොකද? ඒ තමයි කියන්නේ තරහ යනවා අර ඊයේ රෑ වෙච්ච මතක තරහ යනවා පුපුරු ගහනවා මූණෙල්ලන් ඉන්නවා ආයෙනේ මගුල් ගෙදර ගියා කියලා හරියන්නේ එහෙනම් සංස්කාර සංකෘතියත් එහෙමයි නේද ලෙඩක් වගේ මේ ලෝකයේ මේ සංස්කාරයන් මේ විඥානයන් ඒ දැනෙන දැනෙන ස්වභාවය ඒත් එහෙමයි ඒවා මට වෙන හැටර තියෙන්නේ නැහැ එන්නෙන් එන්නෙන් මෙනෙහි කරන්න වෙනවා තරහ කියන එකෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න තරහ වැඩි වෙනවා නේද රිදුම් වැඩි වෙනවා ඒ කියන්නේ ඒ ලෙඩේ තව ලෙඩකට හේතු වෙනවා නේද අන්තිමට මේ ලෙඩේ කොච්චර උස්සන්න වෙනවද කියන කාය හරි මරලා තමයි නවතින්නේ සමහර අය නේද ඉතින් දවස් ගණන් සමහර ලෙඩ මුදංගත රෝග සමහර චිත්ත පීඩා කමන්නේ කිව්වට ප්‍රශ්නයක් නැහැ දිනාගත කරේ සැරෙන්තරේ මතුවෙනකොට හරි අමාරුයි. පරම්පරා වෛරයෙන් ඉන්නවා නේද මිනිස්සු? පරම්පරා වෛරයෙන් ඉන්නවා. වෛරකාරයාත් එක්ක නේද? හැම මේ අපේ පරම්පරා වෛරකාරයෝ දකින්නකොට හරි අමාරුයි. වෛරයෙන් ඉන්න මිනිස්සු හරි සන්තෝෂෙන් ඉන්නේ. හරි සතුටින් නේද ඉන්නේ වෛරයෙන් ඉන්න අය? නෑ වෛරයෙන් ඉන්න අය හරියට හරියට දුක් වෙනවා. වෛරය කියන්නේ ලෙඩක් වගේ. හිතේ උපදින ධර්මයක් වෛරය කියලා කියන්නේ ඒක ලෙඩක් වගේ. එහෙනම් පංච උපාදානස්කන්ධය පැහැදිලිවම ලෙඩක් වගේද නැද්ද? වෛරයෙන් ඉන්නේ ඉන්නේ ඉන්න ඉන්න මාත්‍රයක් ගානේ වෛරය එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. ක්‍රෝධය එන්නේ එන්නේ වැඩි වෙනවා. මසුරුකම වැඩි වෙනවා. ගිජුකම වැඩි වෙනවා. කෑදරකම වැඩි වෙනවා නේද? ඉතින් මේ හැම එකක්ම වැඩි වෙයි වැඩි වෙයි හරියට හිතෙනවා. මේ වගේ මහා රිදුම් ගොඩක් එක්ක තමයි අපි මේ ජීවිතය ගෙවන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය රෝගයක් වගේ කියලා දැනෙන තුරු එක තැනකවත් එහෙම නෙවෙයි කියලා හිතෙන්නේ නැති තරමටම තමන්ගේ අවබෝධය පංච පාදානස්කන්ධය ගැන ඇති වෙනතුරු රෝගයක ලක්ෂණත් එක්ක සංසන්දනය කරමින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පංච පාදානස්කන්ධ මෙනෙහි කරන්න රෝග ලක්ෂණත් එක්ක රෝගයක තියෙන ස්වභාවයත් එක්ක සංසන්දනය කරමින් මෙනෙහි කරන්න ඕනේ. හරිද? ආන් එහෙම මෙනෙහි කරන කෙනාට මම හැම මෙයන්ගෙන් සාමාන්‍ය ජීවිතයේ ඉද්දී ලැබිලා තියෙන දේවල් නොලැබිලා තියෙන දේවල් කියන අපිට. ලැබිලා තියෙන දේවල් ගැන දැඩි අල්ලා ගැනීමක් ඇති වෙයිද? ඒ වගේ මෙනෙහි කරපු කෙනෙකුට. දැඩි අල්ලා ගැනීම කරන. ඒ කියන්නේ හැදිලා තියෙන රෝග පිළිබඳවම දැඩි අල්ලා ගැනීම. අපේ මට සෝර රෝගේ තියෙනවා මේක නම් හොඳ වෙන්න දෙන්න හොඳ නෑ දැඩිව අල්ලා ගන්නවා. යන්නේ වගේ නේද? කොයි වෙලාවෙද හොඳ කරගන්නේ? හම්බෙලා දැනට උපාදානය වෙලා තියෙන ඒවා කොයි වෙලාවෙද හොඳ කරගන්නේ කියන අදහසම එන්න ඕනේ. ඒ අදහස එනතුරු මට දැනට උපාදානය වෙලා තියෙන කොයි වෙලාවෙද අයින් කරගන්නේ? කොයි වෙලාවෙද අයින් කරගන්නේ? කොයි වෙලාවෙද අයින් කරගන්නේ? කියලා හැම නිමේෂයකම මේක මහා රෝගයක් මේක මහා රෝගයක් ඒ රෝගය හොඳ කරගන්න කොහොමද කියලා. ඊළඟට එන්න තියෙන කිසිම රෝගයකට එන්න දෙන්නේ නැතුව ආරක්ෂා වීම පිළිබඳව අදහසක් තියෙනවා. දැනට එහෙම තියෙනවද දන්නේ මේ දරුවන්ට තියෙන ආදරය කුසලයක්ද අකුසලයක්ද? අකුසලනේ. අකුසලයක් පහදින දරුවන්ට තියෙන ආදරය අකුසලයක් නේද? එතකොට ඒක එහෙම ලෙඩක්ද නැද්ද? ඒක අයින් කරගන්න ඕනේ කියලා හිතුණාද දැන් ඒක කියලා. ආ එහෙනම් එහෙනම් නෑ වැඩි. ලෙඩේ තියාගෙන ඉන්න කල්පනා. හ්ම්. එහෙනම් ඒකට ඒව ගැන අපි ගොඩක් උපදෙස් දීලා තියෙනවා. ඒවා අයින් කරගන්න කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා ඒවා අයින් කරගන්න ඕනේ. මැරෙන්න ඉස්සෙල්ලා කොහොම හරි අයින් කරගන්න ඕනේ. නේද මේ තණ්හාව තියෙන කාලේ මලොත් මහා ව්‍යසනකාරී තවසරයක් උපදින්න තව බොහෝ වාර ගානක් මනුෂ්‍ය ජීවිතයක් නම් කමන්නේ දුක්ඛිත තැන්වල උපදින්න තියෙන එකද තියෙනවා ඒක හින්දා මේ තණ්හාව අයින් කරගන්න මේක ලෙඩක් බව දැනගෙන තණ්හාව අයින් කරගන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ හැම වෙලේම ඒක දැනෙන්න නම් ඇයි දැනෙන්නේ නැත්තේ ඇයි දැනෙන්නේ නැත්තේ පංච ප්‍රාදානස්කන්ධයේ රෝගයක් විදිහට අපි මෙනෙහි කරන්නේ නෑ රෝගී කියන ලක්ෂණත් එක්ක මෙනෙහි කරන්නේ නෑ ඔහේ ඉන්නවා ආන් මේ විදිහට මෙනෙහි කරන කෙනෙකුට පින්නත් මේ ටික ටික ටික ටික පංච පාදානස්කන්ධයෙන් හිත ගලවෙනවා. සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට තියෙන බැඳීම් අයින් වෙනවා අලුතෙන් බැඳීම් ඇති වෙන්නේ නැති වෙනවා. ටික ටික ටික ටික ශාන්ත භාවයටපත් වෙනවා. ටික ටික ටික ටික ටික ටික අර චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකායතරණ විසුද්ධිය ආදි වශයෙන් අපි බලාපොරොත්තු වෙන තත්යකට හිතපත් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට මෙනෙහි කරන කෙනෙකුට නාම රූප පරිච්ඡේදයේ ඉඳලා උද්‍යවේ ඥාන දක්වා වූ කියන අනුලෝම ශාන්තිය උපදින ඒක ප්‍රාථමිකව මූලිකව උපදින අනුලෝම ශාන්තියයි. සම්මාස්තන ඥානයේ ඉඳලා ඊට පස්සේ උද්‍යව ඥානයේ ඉඳලා අනුලෝම ඥානය දක්වාම උපදින ශාන්තිය ද්විතීයක උපදිනව උපදින අනුලෝම ශාන්තියයි. හරිද? ඊට පස්සේ අනුලෝම ඥානය තීව වූ අනුලෝම ශාන්තියයි. ඉතින් ඒ ඒ අනුලෝම ශාන්තිය කියලා කියන්නේ මේ උපදින ශාන්ත ස්වභාවය කෙලෙස් වලට හිත දුවන්නේ නැහැ. රෝගත් එක්ක හිත දුවනවා. ඒ රෝගෝ නැහැ කියලා හිත අල්ලනවා. එහෙනම් කෙලෙස් වලින් පංච උපාදානස්කන්ධයෙන් හිත ගැලවෙනවා ටික ටික ගැලවිලා අයින් වෙලා ඔන්න ඔය අනුලෝම ශාන්තිය නැත්තම් ශාන්ත ස්වභාවයට මේ තියෙන පීඩිත ප්‍රාර්ථනා කරන හැම වෙලෙම රූප දකිත්වා කැමති රූප දකිත්වා කැමති ශබ්ද අහත්වා කැමති ගන්ධ ලබත්වා එහෙම ඉන්නේ ජීවිතේ නේද දැන් දකින්න ඕනේ දැන් දකින්න ඕනේ දැන් දකින්න ඕනේ කියලා ඉන්නේ නේද මම හැමදාම කියන්නේ අර ෆෝන් අරගෙන මොකද කරන්නේ එහෙන් ඇහැට මේ පියවි ඇහැට පේනවා මදි වෙලා මොකද කරන්නේ අරකේ හූර හූර බලනවා හූර හූර බලන පැය ගණන් හැන්දෑවේ රෑ නේද මේක දිහා බලාගෙන තමයි වැඩිපුර අද කාලේ ලෝකේ හරි දෙනෙක් ඉන්නේ මොකද ඒ වායින් ලැබෙන සතුට හින්දා නේද? ඒ වායින් ලබන්නා වූ සතුට අතුලාන්තයේ සතුට ලබන හින්දා తాවකාලික ඒවා නැතුව බැරි තත්යකටපත් වෙනවා. ඉතින් එතකොටත් අපි කියනවා නේද අපි කියන මේකට ලෙඩ කතාව කියනවද නැද්ද? නේද කවුරු හරි ඔය දුරකථනයකට එහෙම නිකන් අබ්බහි වෙලා වගේ නම් අපි කියන මෙයාට අර ෆෝන් ලෙඩේ හැදිලානේ මේ දවස්වල. මෙයාට සිංදු ලෙඩේ හැදිලානේ මේ කාලේ නේද? නේද? කියන්නේ හවල් හවල් ලෙඩේ හැදිලා කියලා. ඉතින් ඒ ඒක මේක පංච උපාදානස්කන්ධයේ ලෙඩක් විදිහට අපිට දැනෙන්න ඕනේ. අන්න එහෙම කෙනාට ඒ හැඟීමෙන්ම මේ පංච උපාදානස්කන්ධයෙන් හිත අයින් කරගත්තාම මොකද වෙන්නේ? ඒ තනත්තාට ඒ ශාන්තියම හේතු වෙනවා. යම්දොම ශාන්තිය හේතු වෙනවා. සම්මත්ත නියාමය කියලා කියන මාර්ගහිත උපදවා ගන්න පවා. මාර්ගසිතක් උපදවා ගන්න පවා හේතුවක් වෙනවා. ඒක තමයි පංච උපාදානස්කන්ධයේ රෝගතු කියන ආකාරයට මෙනෙහි කරන්න ඕනේ කියලා සඳහන් කරේ. ඊළඟ කාරණාව මේක පින්වත්නි දුක්ඛානුපස්සනාවටයි වැටෙන්නේ. අපි මේක සාකච්ඡා කරද්දී දැන් අපි අනිත්‍ය අනිත්‍ය ස්වභාවය අනිත්‍යතෝ කියලා සාකච්ඡා කරපු වටනේ අනිත්‍යානුපස්සනාවට කියන්නේ අනිත්‍ය තේරුම් ගැනීම සඳහා. යම්බතෝ කියලා ඊළඟට අපි දුක්ඛතෝ කියලා සඳහන් කරපු එක වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. ඊළඟට රෝගතෝ කියන එක වැටෙන්නේ දුක්ඛානුපස්සනාවටමයි. හරි මේ 40න් 25ක්ම දුක්ඛ අනුපස්සනාව. මම හැම එකක්ම කියද්දි කොයි අනුපස්සනාවටද වැටෙන්නේ කියලා කියන්නේ. ඊළඟට අපි කියන ගණ්ඩතෝ කියන එක ඒක අපි කෙටියෙන් කතා කරමු. ඒක දුක්ඛ අනුපස්සනාවට වැටෙන එකක්. ගණ්ඩතෝ කියලා කියන්නේ gadu වගේ, gedi වගේ. gedi වල තියෙන ලක්ෂණය තමයි ධන ගතිය, පුපුරු ගහන ගතිය, කැක්කුම එහෙම තියෙනවා. නේද? මේ පංචපාදානස්කන්ධය අල්ලාගෙන ඉන්න ඉන්න තාකල් ධනගතිය තියෙනවද නැද්ද? පුපුරු ගහන ගතිය තියෙනවද නැද්ද? කැක්කුම තියෙනවද නැද්ද? නේද? එතකොට රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි ඔන්න ඔය ධනගතිය පුපුරු ගහන ගතිය කැක්කුම සහිතවම උපදිනවා. මේ ශරීරයත් එහෙමයි වේදනා සංඥා සංකාර විඥාන එහෙමයි. නේද? ශරීරයත් එහෙමයි වේදනා සංඥා සංකාර විඥානයත් එහෙමයි ධන පුපුරන ගතිය හැම වෙලෙම පුපුරු ගහන කැක්කුම ඇති කරන ගතිය තියෙනවා. ඉතින් හරිය අමාරුවෙන් තමයි ඉඳ වෙලා තියෙන්නේ. ශරීරයත් එක්කත් ඉඳත් අමාරුයි. වේදනා සංඥා සංකාර කියන සංතතියම ධන ගතිය පුපුරු ගහන ගතිය කැක්කුම් ගහන ගතියත් ගතිය හරියට මේ సంతానගතව මොනවා උපදිනවා වගේද ගිනි ගොඩ උපදිනවා වගේ තමයි මේ පහම උපදින්නේ. හරි එතකොට මේ උපාදාන වැඩි වෙනකොට ඒවා ගැන අල්ලා ගැනීම වැඩි වෙනකොට චිත්ත පීඩා වැඩි වෙනකොට කයත් ඉතාම පීඩාකාරී වෙනවද නැද්ද? නේද? කයට හේතු වෙනවානේ සිත. කය නැවත නැවත හට ගැනීමට විඥානපච්චය නාම රූපං. නේද? එතකොට මේ උපදින්නා වූ විඥානේ නාම රූප පරම්පරාවට හේතු වෙන අපි දන්නව හොඳටම තරහ ගිය ගමන් මූණ වෙනස් වෙනවද නැද්ද? තරහ ගියනවා ඊර්ෂ්‍යාව වෙනකොටත් මොන වෙනස් වෙනවා. එහෙනම් මේ රූපය වෙනස් වෙනවා ඉක්මනට. මේ රූපයේ හැඩතල වෙනස් වෙනවා. ඉතින් ඒක හින්දා අපිට නොයේකුත් ආකාරයෙන් මේක පුපුරු ගහන දැවිලි සහිත අපේ ශරීරයක් දනවා. ශරීරයක් දනවා හිතක් දනවා. මේ චිත්ත පීඩාවන් සමහරත්තන්ට ලොකු පීඩා පීඩාකාරී තත්ත්වයන් ඇති වුනහම බඩ හිතම් දුර්වල වෙනවා. නේද? එහෙම වෙලා සමහර අත්තු මේ කරදරේ පැත්තක තියද්දි යාලත් එයාලට නේද මල බහදාහ කරන්න යන්න වෙලා. ඒ තරම් හුරු වෙනවා. මේ ශරීරය හුරු වෙනවා. නේද? එහෙම ඇත්තෝ ඉන්නවා. ඉතින් මේ අල්ලගෙන ඉන්න මේ පංච පාදානස්කන්ධය අන්න ඒ වගේ එකක්. මේ පංච පාදානස්කන්ධය ඇල්ලිය යුතුව නෙවෙයි. මේක අල්ලගත්තොත් මේක තණ්හාවෙන් දැසගත්තොත් තණ්හාවෙන් පංච පාදානස්කන්ධය දැසගත්තාට ඔයාගේ හරියට නිකන් දඩුවක් වාගේ ගෙඩියක් වාගේ පුපුරු ගහන පුපුරු ගහන සත්තුන් වතුන ගත්තකොට පත් වෙනවා. ඒකෙන්ද ඒ ඒ විදිහට ඒක මෙනෙහි කරපුවාම අපිට ටික ටික ටික ටික දැනෙන්න ඕනේ මේක මහා වේදනා කැක්කුම් ඇති වෙන පුපුරු ගහන ස්වභාවයේ තියෙන ගෙඩියක් වාගේ එකක් තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ කියලා හොඳට දැනෙන්න ඕනේ. එහෙම නෙවෙයි කියලා සංඥාවක් ඇති නොවන තුරු මෙහෙ කරන්න ඕනේ. හරි? එතකොට මේ gedi කියන ඒවා සැපයිද දුකයිද? ඒවා දුකයි. නේද? එතකොට gedi කියන ඒවා දුකයි ශාරීරියේ හැදෙන යම් gediයක් තියෙනවා නම් ඒවා මහා දුකක්. ඒවා බරයි. ඒවා කැක්කුමයි. ඒවා බොහොම දරා ගන්න අපහසුයි. ඒවා සරවටි කරන ස්වභාවය තියෙනවා. ඒක අනවශ්‍ය දෙයක්. ඒක බහැර කළ යුතු දෙයක්. ඒක සුව කරගත යුතු දෙයක් නේද? ආන් ඒ විදිහට පංච පාදානස්කන්ධයේ ලක්ෂණ අපි ඒ gediyeකට සමාන කරලා, gaduwekට සමාන කරලා මෙහෙ කරන්න ඕනේ. එහෙම මෙහෙ කරනකොට අපිට පංච පාදානස්කන්ධය ගැන සතුටක්ද ඇති වෙන්නේ, කලකිරීමක්ද ඇති වෙන්නේ? කලකිරීමක් ඇති වෙනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධය සුවයි සුන්දරයි මధుරයි කියලා එක වෙනුවට වෙනදා ඇති වෙන සතුට වෙනුවට කලකිරීම ඇති වෙනවා. වෙනදා ඇති වෙච්ච ඇලීම වෙනුවට නොඇලීම ඇති වෙනවා. වෙනදා ඇති වෙච්ච අල්ලා ගැනීම වෙනුවට අතහැරීම ඇති වෙනවා. අතහැරීමේ අදහස් ඇති වෙනවා. ඒතර පංච පාදානස්කන්ධය අන්නේ විදිහට හිතෙන් අතහැරෙන තුරු මේක ගන්ධතෝ ගන්ධතෝ ආකාරයට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ගන්ධතෝ කියන එකට පහක් වටිනවා එතකොට. රූප වේදනා සංඥා සංකාර විඥාන ආන් මේ විදිහට දැනෙන තුරු මෙනෙහි කිරීම කරනකොට පංච පාදානස්කන්ධයෙන් හිත අයින් වෙලා අනුලෝම ශාන්තිය උපදිනවා. හරිද? අන්නේ අනුලෝම ශාන්තිය උපදිනවා උපදිනවා කියන්නේ හිත එකඟ වෙනවා. හිත ශාන්ත භාවයට පත් වෙනවා. හිතේ විසිරෙන ස්වභාවය අයින් වෙනවා. ක්‍රමානුකූලව විදර්ශනා ඥාන දැනෙන දැනෙන තත්වයකට හිතපත් වෙනවා. ආන්ගේ විදර්ශනා ඥාන වලින් අනුලෝම ඥානය තුනට පස්සේ කෙනෙකුට මාර්ගසිතක් නේද? අනුලෝම ඥානෙ පස්සේ සංකාරුපේක්ෂා ඥානෙ. ඉතින් මේවත් එක්ක ඊළඟට ගෝත්‍ර භූඥානෙ ඊළඟට මාර්ගසිත. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ මෙනෙහි කිරීම කරන්න පටන් ගන්න ඕනේ. තමන්ගේ ජීවිතේ ලැබෙන ලැබෙන දේවල් ඔය වගේ රෝගතෝ ගණ්ඩතෝ අපි ළඟට කතා කළමුකෝ ඊළඟට සල්ලතෝ සල්ලතෝ කියලා කියන්නේ ඇනිච්ච උලක් වගේ කියලා. හරිද? ඇනිච්ච උල තියනකම් රිදෙනවද නැද්ද? ගලවනකම්ම ගලවුවට පස්සේ රිදෙනවා නේද? නමුත් ගලවන එක ලේසිද? උලක් ගලවනහම ගලවන එක හරියම හරි ගලවන්න ලෑස්ති වෙනකොටත් රිදෙනවා. හරිද ගලවන්න ලෑස්ති වෙනකොටත් තියෙනවා ඒක බොහොම අපහසුතාවයකට පත් වෙන ස්වභාවයක් තමයි උලක් වගේ. එතකොට මේ කය කියන්නේ හරිද හැම වෙලෙම උලක් ඇවෙනවා වාගේ උලක් ඇවෙනවා වාගේ රිදෙන එකක්ද නැද්ද? මේක හැම තැනම රිදෙනවා. කය නේද? අවුරුදු 30ක් විතර යනකම් නම් ටිකක් හරි බේරිලා ඉන්නවා. 30 35 පැන්නට පස්සේ නිදා ගන්න ගියම ඉරියව්වක්වත් හොයාගන්න නැහැ නේද? අර කාලෙත් එහෙම තමයි. නැගිටින ඉඳගෙන නැගිටිනකොට අම්මේ කියනවා. අයියෝ කියනවා. නේද? අයියෝ අම්මේ ආයි අමාරුයි මොකද දැන් ඒවා කියවෙන්නේ? මේ ශරීරය උල්ලනවා වගේ. මේ වගේ ශරීරයක් හම්බලා ජීවත් වෙනකොට උල්ලනවා වගේ. ඇත්තටම උල්ලනවා. කකුලෙත් උල්ලනවා. ඒ වගේට ශරීරයේ හැම තැනම කසනවා, නලියනවා, දඟලනවා, රත් වෙනවා නේද? හ්ම්. වෙලාවට දිගාරපු කකුල නවන්න බෑ. ඇත්තටම මුල්ලයිනට වැඩිය අමාරුයි. ඉතින් දෙද්දු හොයාගෙන යන්න ඕනේ මේක නවන්න. නෑ <laughs> පාත්තු බඳලා, තෙල් ගාලා, බුරු කරලා එක එක වකල තමයි නමා ගන්න ඕනේ. හරි ඉතින් පදෝල් යනවා වගේ. මේ මේ ශරීරය පැහැදිලිම උල් ගොඩක්. මේ මේ ශරීරයේ උල් ගොඩක් තමයි පැහැදිලිම උල් ගොඩක්. වේදනාව ගැන කවර කතාවක්ද වේදනාවත් එහෙමයි පංච උපාදානස්කන්ධය අල්ලා ගැනීම නිසාවෙන් තණ්හා මිශ්‍රිතව උපදනා වූ යම් කිසි වේදනාවක් තියනවාද ඒවා හැම එකක්ම දැවිලි පරිලි සහිතව හිතේ ඇනෙන උල්වාගේ හිතේ උල්ලන්නවා වාගේ දුක් වේදනාවක් තියෙනවා ඒ දුක් වේදනා සමහර විට දරාගන්න නේද කායට උලක් යන එක හොඳයි කියලා හිතනවා කායට උලක් ඇනේවා කියලා කොච්චර පරිදි කෝච්චිය තියෙන උන් ඔක්කොම ඇනෙන්න. ඒක හොඳයි. නේද? කෝච්චියට පැනනම ඇනෙන උල් ටික තව හොඳයි හිතේට ඇනලා තියෙන මේ උලට වැඩි. ගලවන්න පුළුවන් නම් කෝච්චියට පනින්න. නෑ නේද? එතකොට මේ මේක දුක්ඛානුපස්සනාවටයි වැටෙන්නේ. ශරීරයට ඇනිච්ච උලක් දුකයි වගේ වේදනා සංඥා මතක් වෙන මතක් වෙනවා නේද? මම අමතක කරන්න හදනවා හදනවා හදනවා උලක් ඇනෙනවා වාගේ රත් වීම දැවීම පිච්චීම සහිතව මේ සංඥාව උපදිනවා රත් වීම දැවීම පිච්චීම සහිතව සංඥාව උපදිනවා කියනත් නේ ඒ වගේම රත් වීම දැවීම පිච්චීම සහිතව යලිච්ච උලක් වගේ ගලව බලන්න කොච්චර වුණාද තිබ්බත් නේද හිතේ හිතේ සංස්කාරයන් උපදිනවා බලන්න සමහර දවස්වල කොච්චර පීඩාවක් තියෙනවද කියලා නම් ඔන්න ඒ පීඩාවට නිඳයන් නැතුව ඉඳලා ඉඳලා ඉඳලා නිඳයන් දින්ද ගිහලා ඇහැරිලා විනාඩියක් යන්න ඉස්සලා ආයතරයක් අරව මතක් වෙනවා. මතක් වෙනකොට ආය යනවා වගේ දැනෙනවා. නේද? හ්ම්. ඇනි ඇනිලා තියෙන උ වගේ. අවුරුද්දකට පෙරසලා කවුරුහරි මගේ කම්බුලට ගැහුවා. තාමත් මතක් කරනකොට ඒක ගලවන්න බෑ දැක්කොත් එහෙම යාව මට මතකයි නේද ගහුවාද එදා නිර්පරාධනා කම්බුල කම්බුල ගහන්න ඕනේ අවුරුදු කෙරෙත් ඉස්සලා හොඳ වචනයක් කියලා බැන්නා ඌවත් කයනවා වගේ යනවා කියලා දෙහිතේ. නේද? ඊට පස්සේ ඒ උල් තමයි එළියට එන්නේ සරෙන් සරේ සරෙන් සරේ ආ මට මෙහෙම කිව්වේ මෙහෙම කිව්වේ කියලා. ඉතින් අනිත්‍ය උල් කියාගෙන ජීවත් වෙනවා වාගේ දැනෙන්න ඕනේ මේ මේ පංච උපාදානස්කන්ධයත් එක්ක ජීවත් වෙන එක මේ උපාදානස්කන්ධ තමන්ගේ තමන්ට ඒවා පිළිබඳ තණ්හාව ඇති වේද? උල් උල් ගොඩක් අරගෙන එළියෙන් එනවා නම් කවුරු හරි අනින්ද කියලා අපි කැමතිද? නැහැ. ඇනිලා තියෙන උල් ඇනිලාම තිය අනේ මේ උල නම් නොගැලේවා. නේද? මං අහන මේ අත්ංගෙන් ආදරයෙන් වැඩිපුර ලැබිලා තියෙන්නේ සැපද දුක්ද? ඔන්න බලන්න වැඩි. දැන් කිව්වා කොහොමද දුක් කියලා. දැන් ඔන්න මං කියනවා අද හවස ඉඳලා මේ අත්ංගේ මේ අත්තන්ට ආදරය කරන කෙනෙක්ගේ ආදරය අයින් කරලා දාන්නයි යන්නේ. කැමතිද? අදහස් අදහස් නම් හිතේ තියෙන ආදරය අයින් කරන්න කිව්වොත් කැමතිද? නෑ තව ටිකක් තිබුද? නේද? ආන් වැඩි අවබෝධය නේද? මේ උල උල ගලවනවට කැමතිද? ඒ ගලවන්න බැරි තරම් තදින් ඇනිලා තියෙන්නේ. ඉතින් අන්න ඒක දැනෙන්න ඕනේ පිළිනම් මේක දැනෙන තුරු මේ රිදෙන්න දෙන ආදරේ හින්දා රිදෙනවා වුණාට ගලවන්න කැමති නෑ. මොනතරම් මෝඩකමද කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේක ගලවන ආකාරය දේශනා කරා. ගලවන විදිහ දේශනා කරා. හිතට ඇවිල්ලා තියෙන ඔක්කොම මුල් ටික ගලව ගන්න විදිහ දේශනා කරා. හ්ම්. නමුත් ඒකට උනන්දුවක් නෑ. ගැලවුවට පස්සේ රිදෙන්නේ නැති බව තේරෙන්නේ. හරිද? මේ හිතාගෙන වටිනා උලක් කනද රත්තරන් උලක් කනලා තියෙන්නේ මට. එහෙම රිදුනත් ඔහෙ තිබ්බද? නේද? හ්ම් ඉතින් රිදෝගෙන තියාගෙන ඉන්නවා මට බොහොම වටිනා උලක් කනලා තියෙනවා කියලා. ඒ වගේ මේක උල උල හැටියට තේරෙන්න ඕනේ පින්වත් මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ඇනිලා තියෙන උලක් වගේ අලුතෙන් අන්න ගන්නෙත් නෑ තියෙන ඒවා අයින් කරගන්න ඕන අලුතෙන් ඇනෙන්න දෙන්නෙත් නැතුව තියෙන ඒවා අයින් කරගන්න ඕනේ. අන්න එහෙම අන්න ඒ විදිහට පංචපාදානස්කන්ධය දිහා බලා ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. එන්නලා තියෙන ලක් වගේ කියලා. ඉතින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචපාදානස්කන්ධය ඇනෙන උල් වාගේ. එතකොට ඒ පිළිබඳ බයමයි උපදින්නේ. ඒ පිළිබඳව අයින් කිරීමේ අදහසම උපදින බලන්න බය තුක්කත් තහණේ ඇති වෙනවා එතකොට. හරි? අයින් කිරීමේ නිබ්බිදාන පස්සනාව ඇති වෙනවා. දැන් ඔය කියව සියලුම දුක මේ වෙලාවේ කියපු සියලුම දුකින්ද කලකිරීම තියෙනවා. හ්ම් දැනට අපි ලැබිලා තියෙන දේවල් අල්ලන් ඉන්නවා. ඒ මදිවට අලුතෙන් දේවල් නොලැබිලා තියෙන දේවල් ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. ලැබිලා තියෙන දේවල් අල්ලන් ඉන්නවා. නොලැබිලා තියෙන දේවල් ප්‍රාර්ථනා කරමින් ඉන්නවා. ඊයගේ දැන් හැම ඒක වේද බලන්න ඇවිල්ලා කියන ඌ අල්ලන් ඉන්නවා තව ඌ අනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම එකක් වෙන්නේ. එහෙම ප්‍රාර්ථනාවක් හිතේ නැති වෙනවා. අන්න ඒක නැති වෙනකොට තියෙන ඌ ගලවන්නමයි හිත. අරුතෙන් ඒවා එන්න දෙන්නෙම නැහැ. ආන් බලන්න සතර සතිපට්ඨානයෙන් කරන්නේ ඒකයි. හරි තියෙන උපාදානයන් අයින් වෙන අතරේ අලුතෙන් කිසිවක් උපාදානය වෙන්නේ නැහැ. අලුතෙන් කිසිවක් උපාදානය වෙන්නේ නැති වැටෙට හිත සකස් කරනවා. එතකොට මේ විදිහට යම් කිසි කෙනෙක් පංච පාදානස්කන්ධය ගැන යාට හම්බ බිය යුතු විය යුතු දෙයක් බිය විය යුතු දෙයක් විදිහට දැනෙනවා අන්න ඒ දැනෙන තුරු මේක උලක් ඇනෙන උලක් විදිහට ඇනිච්ච උලක් සහ ඇනෙන උලක් විදිහට ඒ ඒ ලක්ෂණයන්ගෙන් සමන්නාගතව මෙහි කියන කරන්න ඕනේ. එහෙම මෙහි කරපුවාම අන්න ඉදිරියේ එන්න තියෙන නැත්නම් ඉදිරියේදී මගේ මට අරමුණු වෙනකොට පංච ප්‍රාදානස්කන්ධයට අදාළව නොයේකුත් දේවල් මගේ හිත ඒවා ප්‍රාර්ථනා කරන්නේ නැහැ තියෙන ඒවා අයින් වෙනවා එන්නෙන් එන්නෙන් හිත මොකද වෙන්නේ ශාන්ත භාවයටපත් වෙනවා හරි නිබ්බිදාන ප්‍රසනාවටපත් වෙනවා විරාගාන ප්‍රසනාවටපත් වෙනවා නිරෝධාන ප්‍රසනාවටපත් වෙනවා ඉතින් ඒ වගේ ක්‍රමානුකූලව හිත ඇතිවීම නැතිවීම දැකීමටත් බිඳීම් දැකීමටත් ඒ වගේම වියවීම් සහිත මේ පංචපාදාන සම්දේන් පිළිසරණක් නැහැ කියලා වියවීම් සහිතව භයතුත්ත්තාන ආදී උපදීමටත් අවසානයේදී අනුලෝම ශාන්තිය දක්වාම මේක වර්ධනය වෙන්නත් හේතු වෙනවා ওই විදිහට මේක ඇනෙන උලක් වගේ මෙනෙහි කිරීම. එතකොට ඒ මෙනෙහි කිරීම පස් ආකාරයටම පංචපාදාන ස්කන්ධයෙම කෙරෙන්න ඕනේ. ඒ කෙරෙනකොට හිමින් අපේ හිත ශාන්ත වෙන්නේ ඒ පංචපාදාන ස්කන්ධයෙන් හිත අයින් වෙලා අයින් වෙලා අයින් වෙලා යන හින්දා. ඊළඟට තුනක් මේ අගතෝ අගතෝ කියලා කියන්නේ මේ ඒකනම් බොහෝම හිතන්න ඕන දෙයක් මම මේ අයගෙන් අහන්නම් මේ පව් කරන්නකෝ ඉන්න කැමති නැද්ද? ප්‍රාණඝාතයක්වත් අදත්තාදානයක්වත් කාමිත්‍යාචාරයක්වත් මොකක්වත් වෙන්නේ නැතුව ඉන්න කැමති. කැමති හරිය ඉන්න පුළුවන්ද? නේද? එහෙම ඉන්න අමාරුයි. ඇයි? පංච උපාදානස්කන්ධයේ ස්වභාවය. හරිද? ඒවා ඒවා පාපයෝ කියන්නේ ඒකයි. හරිද? පංච උපාදානස්කන්ධය මේ මේ උපාදාන ස්කන්ධ හින්දා තමයි අපි අතින් ඔක්කොම පව් කෙරෙන්නේ ඔක්කොම පව් කෙරෙන්නේ ඒක හින්දා ඉතින් බලන්න එහෙම නෙවෙයිද කියලා දරුවෝ හින්දා බොරු කියන්න වෙලා නැද්ද අවහිග අඩුපාඩුකම් හින්දා හොරකම් කරන්න වෙනවා ජීවිතේ රැක ගැනීම සඳහා ජීවිතේ නැති වෙයි කියලා බයට සත්තු මරන්න වෙනවා. මස් සඳහා සත්තු මරන්න වෙනවා. නේද? මේ ලෝකෙ එක එක්කෙනා තරහ වෙයි, යමනාප වෙයි, එක එක වෙයි කියලා බොරු කියන්න වෙනවා. ඇත්ති පදන් ගලප ගලප බොරු කියනවා. සත්‍ය හොයා ගැනීම සඳහා. නේද? දංචිපායන සම්බින්ද කේලම් කියන්න වෙනවා. හ්ම්. ඊළඟට පරිසවචන කියන්න වෙනවා. හිස් වචන කියන්න වෙනවා. එතකොට බොහෝ පාපයන් රැස් කරන්න හේතු වෙනවා. පංච උපාදානස්කන්ධයේ ඇලී ගලී වාසය කරන යත්තන්ට හරියට පව සිද්ධ වෙනවා. ඒවා පාපය කියන්නේ ඒකයි. හරිද? එක එක එක එක ආකාරයේ ලොකු ලොකු ආනන්තරිය පාප කර්මයන් වල ඉඳලා නොයේකුත ආකාරයේ මවමරින් පියාමරින් කියන ඒවා සිද්ධ වෙනවා. නේද? ඉදමක් හින්දා තමන්ගේ අම්මව ඝාතනය කරා දැන් අවුරුදු ගානකට ඉස්සර දරුවේ. ඉදමක් හින්දා තමන්ගේ පියාව ඝාතනය කරා දරුවේ. ඉදම දීලා දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ ආනන්තරිය ප්‍රාපකර්ම කරගන්නවා මොනවා හින්දාද? පංචපාදානස්කන්ධය හින්දා. නේද? එතකොට මේකේ හිත అలවා වාසය කියලා මේක මහා භයානක දෙයක්. භයානක දෙයක් කියන්නේ මේක පැහැදිලිවම පාපයක්. පැහැදිලිවම පාපයට හේතු වෙන පාපී පාපයට හේතු වෙන දෙයක් කියලා ඒක පෞවලට හේතු වෙන දෙයක් කියලා හැම වෙලෙම මේක යම් විදිහකින් මගේ సంతානගතව උපාදාන වුණොත් බොහෝ පාපයන් රැස් වෙනවාය මේක කියලා හොඳින් මෙනෙහි කරන කෙනෙකුට ඒ පාපයන්ගෙන් ගැලවීම සඳහා පංච උපාදානස්කන්ධයේ අතහැරීමේ අභාස් පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරෙන අපි කැමතිද අපේ පවෙහි යෙදවන අපේ අපිව පවෙහි යදවන යාළුවෙක් ළඟට ඇවිල්ලා එයාත් එක්ක ජීවත් වෙන්න කැමතිද? නෑ. කවුරුවක්වත් එහෙම කැමති වෙන්නේ නෑ. අපේ දරුවෝ පාපෙහි දරුවන්ව පාපෙහි යදවන යාළුවන්ව දරුවෝ කාශ්‍ය කරනවා පොඩ්ඩක්වත් කැමැත්තක් ඇත්තේ නෑ වගේ මේ පංචපාදානස්කන්ධය පාපය සිද්ධ කරන දෙයක් කියලා. පව සිද්ධ කරවලා මේ වෙනකම්. පව සිද්ධ කරවන්නේ පංචපාදානස්කන්ධයයි. එහෙනම් පාපය සිද්ධ කරන දෙයක් කියලා තේරුනහම මගේ හිත හැම වෙලෙම පංච උපාදානස්කන්ධේ අයින් වෙන්නම අයින් වෙන්නම අයින් වෙන්නම සිතුවිලි ඇති වෙන හැම වෙලේම ඒක ඇලෙන්නේ නෑ නොඇලෙනවා නේද ග්‍රහණය කරන්නේ නෑ අතහැරෙනවා ඉතින් මේ විදිහට ඒකත් වැටෙන්නේ පින්නත් මේ පාපය පාප සිද්ධ වීමෙන් ඇති වෙන්නේ බොහෝ දුක් එන අගතෝ කියන එක වැටෙන්නේ දුකානුපස්සනාවට. හරි. හොඳයි. එහෙනම් අද අපි ඉගෙනගත් ආකාරයට ඒ ඉගෙනගත් දේවල් අද අපි සාකච්ඡා කරා රෝගතෝ, ගන්ධතෝ, සල්ලතෝ, අගතෝ කියන හතර. නේද? එතකොට මේ හතර ආකාරය ගැන අපි දැනගන්න දැනගත්තා. ඒ අනුව අපේ භාවනා කටයුතු සිද්ධ කරන්න ඕනේ. ඒ විදිහට දැනෙන තුරු අපේ භාවනාව වර්ධනය කරන්න ඕනේ. එහෙම වර්ධනය කරපු කෙනෙකුට තමයි මේකෙන් අත මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒකින්ද අද දවසේ මේ ධර්ම දේශනාව අපි අද මෙතනින් නිමා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කරා. මේ මැදිරියට ඇවිල්ලා මේ මැදිරියේ ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරපු ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ පින්වන්ත පිරිස තමන්ගේ බාහුවලය යොදලා හරියම්බ කරගත්තු ධනෙ ප්‍රදාන් කරලා නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් ඇත්තන්ට මේ ධර්ම දේශනාව ලබා දෙන්න දායකත්වයේ දරුවා. ඒකෙන්ද අතිතුල ජනිත වුණා සියලු පුණ්‍ය ශක්තිය මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරපු හැම දිනාටම හේතු වෙලා ඒ අයට අනුමෝදන් වෙලා ඒ අයට උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.